අරුණ මනතුංග මහත්මයා අවසරයි ස්වාමින් වහන්සේ ඇහෙනවද ඇහෙනවා ස්වාමින් වහන්සේ අදත් අපිට බොහොම ගැඹුරු දේශනාවක් කරා ඒකේ විශේෂයෙන්ම අවසාන කොටසේදී ස්වාමින් වහන්සේ අපිට පැහැදිලි කරපු ප්‍රසාදයන්ගේ උප්පත්ති හේතු කියන මාතෘකාව යටතේ ස්වාමින් වහන්සේ අපිට මේ කියලා දුන්නා කාම තණ්හාව ඒ වගේ එක එක තණ්හාවල් ඇති වෙන ආකාර. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අපිට කියලා දුන්නා ධාන තත්ත්ව දියුණු කරගත්තාම බ්‍රහ්ම ලෝකවලට යන්නේ හැටි. නමුත් ධාන තත්ත්ව වලට යන්නට ඉස්සෙල්ලා ඊට වඩා පහසුවෙන් අපිට පුළුවන්කමක් තියනවා නේද ස්වාමින්වහන්සේ මේකේ ස්වභාවය දැනගෙන මෙතන වෙන්නේ මොකද්ද කියන එක දැනගෙන ඒ ස්වභාවය වෙන සංසිද්ධිය කොයි විදිහටද වෙන්නේ කියන එක අල්ලගෙන ඊට පස්සේ ඒක එතනින් කඩලා කඩන හැටි ඉගෙනගෙන සතර සතිපට්ඨානයේ විශේෂයෙන්ම අපිට කායානුපස්සනාවේ කියලා දුන්න ආකාරයෙන් කරන්න පුළුවන් නේද විශේෂයෙන්ම එතෙන්දී කායානුපස්සනාවේ අර වචන තුනක් තියෙනවා ජානාති පජානාති සම්පජානකාරී කෝති දැන් මේ පජානාති කියන එක ස්වාමින් වහන්සේ විශේෂයෙන්ම පාවිච්චි වෙන්නේ අර කායानुපස්සනාවේ නුවණින් දැනගන්නවා ඔව් නුවණින් දැනගන්නවා ඒක විශේෂයෙන්ම සඳහන් වෙන්නේ ආනාපාන සතිය වගේ තැන්වලදී සඳහන් වෙනවා දැන් ස්වාමීන් වහන්සේ මීට ඉස්සෙල්ලත් එක වතාවක් කිව්වා අපිට පැහැදිලි කරනකොට ආනාපාන සතිය දැන් හුඟක් වෙලාවට ආනාපාන සතිය කරන කට්ටිය ඒක බොහොම සියුම් අරමුණක් නිසා ඒකේ නිදිමත ස්වභාවයක් හරි ඒක ඒක ඩල් ගතියකට වගේපත් වෙනවා ඒ කට්ටියගේ හිත. නමුත් ස්වාමීන් වහන්සේ විපස්සනාව ගැන ස්වාමීන් වහන්සේම අපිට කියලා දීලා තියෙන ඇටියට ඒ ඒ එන අරමුණ හැම විටම වෙනස් වෙන අරමුණක් බව දැනගන්න ගමම්ම ඊටාම තියුණු විදියට ඒකේ වෙනස්කම් දැක්කොත් ඒ දකින හැකියාව තුලින්ම ස්වාමින්වහන්ස ඇති වෙනවා නේද අර ටිකක් වෙලා යම්කිසි කෙනෙකුට ඒක කරගන්න පුළුවන් නම් ටිකක් හොඳට අර අර ඇහෙන් දකින්නේවත් එක්ක එන කාම තණ්හාව එහෙම අඩුවෙන්න පටන් ගන්නවා මොහොතකින්. ඒ කියන්නේ කොහොමද ඔබතුමා කියන්නේ වෙනින් පැත්තක් දැන් දැන් අපි මේ කතා කළේ වෙනත් පැත්තක් ඒ කියන්නේ දැන් අපි මේ කතා කළේ ප්‍රසාද රූප ඇතිවීම සහ ක්‍රියාකාරීත්වය දැන් ඔබතුමා කතා කරන්නේ ප්‍රසාද රූප වලින් අරමුණු ගත්තට පස්සේ අපේ මනස පුහුණු කරන ආකාරය ඒක ඒ විදිහින් අපි පුහුණු කළ යුතුමයි ඒ ඒක තමයි නිර්වාණ ගාමිනී මාර්ගය. හැබැයි manuss ලෝකෙ උපන්නට පස්සේ රහත් උනත් බුදු උනත් මේ ඉන්ද්‍රයන්ට ඉන්ද්‍රයන්ගේ ප්‍රසාද රූප ක්‍රියාත්මක වෙනවා නම් ඒවට ආරම්මන ග්‍රහණය වෙනකොට ඊට අදාළ චක්කු විඥාන සෝත විඥාන ඇති වෙන එක නවත්තන්න බෑ. ඒක තමයි ස්වභාවික පොදු ක්‍රියාවලිය. එතකොට ඒ ඒ ක්‍රියාවලිය තු දැන් බුදුරජාණන් වහන්සේ බුදු වෙන්නේ පස්සේනේ ඉස්සරලා උපදින්නේ මනුලොවනේ. එතකොට මනුලොව කියන්නේ කාම ලෝකය. එතකොට කාම ලෝකේ බෝසතාණන් වහන්සේ උපදින්නේ කුමක් නිසාද? ඒ බෝසතාණන් වහන්සේ මේ පංචකාමයන් ඒ කියන්නේ ඇසින් කනෙන් නාසයෙන් මේවා ග්‍රහණය කරන්න කැමතියි. ඒ කැමැත්ත මතුවෙන්නේ බුදු වෙන්නද අනිත් අයට උදව් කරන්නද කියන එක වෙනම කතාවක්. ඒ කියන්නේ දැන් දැන් සාමාන්‍ය කෙනෙක් කාම ලෝකේ උපදින්නට කැමති වෙන්නට පුළුවන්. ඒ කාමයන් ආස්වාදනය කිරීමේ අදහසින්. එතන තියෙන්නේ කෙටිම තෘෂ්ණා මූලික කැමැත්ත. දැන් බෝසතාණන් වහන්සේට මේ කාමයන් ආස්වාදනය කරන්නට අවශ්‍යතාවයක් නැහැ. හැබැයි උන්වහන්සේ බුදු වෙන්නට මනුලොවට එන්නට ඕන. එතකොට මේ බුදු වීමේ අවශ්‍යතාවය මත උන්වහන්සේට ඇසින් රූප දකින්න ඕන කනින් ශබ්ද අහන්න ඕන. එතකොට ඒ අවශ්‍යතාවය මත හෝ උන්වහන්සේට පංචකාමයන් පිළිබඳ කැමැත්තක් තියෙනවා. අර සාමාන්‍යයෙන් ඕලාරික පුද්ගලයාට වගේ තෘෂ්ණා මූලිකව දැඩිව උපාදාන කරගත්තු ගතියක් නැති වුණාට අවශ්‍යතා මූලිකව එතන රුචිකත්වය තියෙනවා. එතකොට ඒ රුචිකත්වය තිබිච්ච නිසා තමයි බෝසතාණන් වහන්සේ පංචකාමයේ සහිත තැනක මේ මනුලෝක උපදින්නේ. ඊට පස්සේ උන්වහන්සේ විදර්ශනා කරලා ඒක ඒ පිළිබඳව තියෙන තෘෂ්ණාව ප්‍රහාණය කරනවා. හැබැයි තෘෂ්ණාව ප්‍රහාණය කරන්න කලිනුත් තෘෂ්ණාව ප්‍රහාණය කළාට පසුවත් උන්වහන්සේගේ මේ ප්‍රසාද රූප වැඩ කරන තාක්කල් උන්වහන්සේට චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන ආදී ඇතිවීම වළක් වලකින්නේ නැහැ. දැන් අර අපි පැහැදිලි කරේ බ්‍රහ්ම ලෝකවල ඉපදුනහම ඒ බ්‍රහ්මයාට ඝාන විඥාන කියන එකක් ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්න ඉඩක් නැහැ. දැන් දැන් රහතන් වහන්සේ රහත් උනත් බුදුහාමුදුරුවෝ බුදු උනත් උන්වහන්සේට ඝාන විඥානය ඇති වෙන එක නවත්තන්න බෑ. ජීවහා විඥානය ඇති වෙන එක බුදුහාරට නවත්තන්න බෑ. කාය විඥානය ඇති වෙන එක බුදුහාරට නවත්තන්න බෑ. හැබැයි බ්‍රහ්මයාට ඒ ප්‍රසාද රූපේ නැති නිසා ඒ බ්‍රහ්ම ලෝකේ ඉන්න කාලය තුල යාට ඝාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන ඇති වෙන්න පදනමක් නැහැ. ඒකට අවශ්‍ය ප්‍රසාද රූපේ නැති නිසා. ඒතකොට ඒ ගැනයි අපි එතන පැහැදිලි කළේ. ඒතර ඔබතුමා කිව්ව විදිහට අපි දැන් මේ පංචකාමයේ සහිත තනක, පංචේන්ද්‍රයන් සහිත ආත්ම භාවයක ඉපදුනහම අපි මනුෂ්‍ය ලෝකයේ වගේ තැනකට ආවෙන් පස්සේ අපිට තියෙන ලොකු අවස්ථාවක් තමයි මේවා තියෙන નિસරු බව අපි විදර්ශනා සංපයුක්තව දැකලා ඒකෙන් තෘෂ්ණාවෙන් මිදෙන්නට උත්සාහ කිරීම. ඒක නිවන් මාර්ග. දැන් මේ අපි කතා කළේ නිවනද සසරද අපායද දුගතියද කියන කතාවකින් තොරව මේ ප්‍රසාද රූපයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් මත ඒවා ඒවා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒකට කුසල අකුසල කර්මයන් බලපාන්නේ කොහොමද? ඊළඟට ඉපදුනාට පස්සේ යම් යම් හේතු සාධක මත ඒවා උස්පහත් වෙන්නේ කොහොමද කියන කාරණා. එහෙමයි ස්වාමීන් වහන්සේ තේරුණා. මම විශේෂයෙන් මේක ගත්තේ අර අපේ මේ ප්‍රායෝගික ජීවිතයේ ධර්මයේ ප්‍රගුණ කරන අනිවාර්ය. ඔව්. ඔව්. එතකොට දැන් අපි කාම ලෝකේ ඔව් කාම ලෝකෙ ඉපදුනාට පස්සේ දැන් අපි කාම ලෝකෙ ඉපදිලානේ ඉන්නේ. එතකොට කාම ලෝකෙ උපන්නට දැන් අපි ඉපදිලා තියෙන්නේ මනුෂ්‍යාත්ම භාවය. එතකොට මේ පංචේන්ද්‍රයන් ඇති තැනක ඉපදිලා තියෙනවා. හැබැයි ඒ වගේම අපට හොඳ ශක්තිමත් මනසක් උත්පත්තියෙන් ඇති වෙලා තිනවා කුසල බලයෙන්. ත්‍රි හේතුක හෝ ද්වි හේතුක ශක්තිමත් මනසක් ඇති වෙලා තිනවා. හොඳ ශක්තිමත් ඉන්ද්‍රිය පද්ධතියක් තියෙනවා. එතකොට දැන් මේ දෙක පාවිච්චි කරලා අපට ඕන නම් සසර දිග්ගස්ස ගන්න අපාගත වෙන්නේ පැත්තට යන්නත් පුළුවන් ඕන නම් නිවන් දකින්න මඟ පුහුණු කරන්නත් පුළුවන් ඉතින් එතකොට ඒ සඳහා තමයි අපි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන එක හඳුනාගෙන පුරුදු පුහුණු කරන්නේ ඉතින් ඒක අත්‍යවශ්‍ය කටයුත්තක් ඒක එහෙමයි එහෙමයි ඒ වගේම ස්වාමින්වහන්සේ දැන් අද කියලා දුන්නේ සබ්ජෙක්ට් ඒරියා එක විතරක් ගත්තොත් ස්වාමින්වහන්සේ සඳහන් කළා කර්ම ශක්තියත් චිත්ත ශක්තියත් පිළිබඳව අර අපි සති දෙකකට ඉස්සෙල්ලා අභිඥා ගැන කතා කරනකොට අර මේ පොතක මැද දැක්ක ගමන් හැම පැත්තම පේන එක. එතකොට ඔය කියන தത്വයේදී රූප தത്വයේදී ඒ චිත්ත ශක්තිය කර්ම ශක්තියට ඒක බලපානොද නැත්නම් ඒක වෙනම தത്വයක්. දැන් අපි මනුස්ස ලෝකේ ජීවත් වෙන තාක්කල් ධානා ඉපදෙවුවා වුණත් අපිට මේ පංචේන්ද්‍රයන්ගේ ක්‍රියාකාරීත්වය නවත්තන්න බෑ. දැන් අපි හිතමු අසඤ්ඤ තලයේහි උපදින්නට සිත පුහුණු කරන තනත්තාට වුණත් ඒක පුහුණු කරන කාලෙ විඥානයේ වැඩ කරනවනේ. එතකොට අරූප තලයේ උපදින්නට සිත පුහුණු කරන කෙනා වුණත් ඒක පුහුණු කරන කාලේ වඩන්නේ අරූප ඥානය තමයි. හැබැයි යාට පංචේන්ද්‍රයන් එක තමයි මේක කරන්නේ. හැබැයි අරූප ධානයට සමවැදිලා ඉන්න කාලය තුල එයාට අර රූපය පිළිබඳ ආරම්භන ගන්නෙ නැහැ. හැබැයි එයාට මේ කය ඇසුරු කරගෙන තමයි මේ වැඩේ කරන්න වෙන්නේ. එතකොට ඒවා ඒ ආත්ම භාවයට විශේෂ අවස්ථා මනෝලෝ ඉඳගෙන පුහුණු කරනකොට ධාන තත්ත්වයට ගියාම අපි මනසින් ඒක නොගෙන ඉන්නවා. ඒ කියන්නේ දැන් අපි රූපාවචර ධානයට ගියාම අපි ලැබෙන ආග්‍රහණ ආදිය ගැන අපේ අවධානයක් නැහැ. එතකොට ඒ අරමුණත් එක්ක තමයි අපි ධානයට සමවදේ. ඊළඟට අරූප ධානයකට අපි සමවැදුනොත් ඒ අවස්ථාවේ අපි ආයේ කයක් ගැන මොනම සංඥාවක්වත් ගන්න නැහැ. කය ගැන සංඥාව අරගෙන අරූප ධානය වඩන්න බෑ. එතකොට මනුලොව ඉඳද්දි කරන්න පුළුවන්නේ ඒ ධානයේහි පවතින කාල සීමාව විතරයි ඔය කියන తত্ত্বය අපිට නඩත්තු කරන්න පුළුවන් වෙන්නේ ධානයෙන් මිදුණු ගමන් ආපහු පංචේන්ද්‍රයන් ක්‍රියාත්මක. ඒතකොට අර පොතක මැද බලනවා වගේ තැනකදී අපිට ධාන මට්ටමට මනස පුහුණු කරලා තිබුණට එතන ක්‍රියාත්මක වෙන්නේ ධානය නෙමෙයි ඒ යම්කිසි ධානයක් පාදක කොටගෙන අපි දියුණු කරන ලද කුසලතාවයක්. එතකොට ඒ ඒ කුසලතා දිනු කළොත් තමයි අපට අර අභිඥා කියන මට්ටමට යන්න පුළුවන්. ඉතින් අභිඥාවට යන්නත් ධාන පාදක කොටගෙන ඕන අභිඥාවට යන්න ඔය කියන தත්ත්වේ මානසික ඒකාග්‍රතාවයත් එක්කලා අපි පුහුණු කරලා තියෙන යම් යම් කුසලතාවයන්. ඒවා අභිඥා කියන මට්ටමේ නෙමෙයි තියෙන්නේ. හැබැයි ධාන මට්ටමෙත් නෙමෙයි තියෙන්නේ. මේ අතර දෛනික ජීවිතය තුළ අපට ඒවා පාවිච්චි කරන්න පුළුවන් දිනු කරගත්තා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වගේම අවසාන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් ආනාපාන සතියෙන් ධාන ලැබනකොට ඒකලයා රූපාවචර භ්‍රම ලෝකේ යනවනම් එතකොට හැබැයි ආනාපානය අන්තිම වෙනකම් මේ කියන්නේ අර අර්ග තුලට වැඩ ගන්න කම්ම ස්පර්ශය ගැන හැඟීම තියෙනවා. දැන් ස්වාමීන් වහන්සේ කියනවා ස්පර්ශය නැහැ කියන අන්තෙදි ඒ ඒක වෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ දැන් ස්පර්ශය ගැන අදහස තියනවා නම් එතකොට එතනදී එයාට දැන් ධාන අරමුණට යන්න අර ඔක්කොම එක ලැබහැනේ. දැන් සබ්බ අපි ඒකනේ අර ඇතුළට වැදිනකොට ස්පර්ශයක් කොහෙත්ම දැනෙන්නේ නැහැ. කොහෙත්ම දැනෙන්නේ නැහැ. එතකොට අපිට සමාධි මට්ටමේ සමාධි මට්ටමේදී ඔය ඔක්කොම දැනෙන්න පුළුවන්. අපිට දැන් ධානයේ ඉඳගෙන විදර්ශනා වඩන්න බැරි ඔය නිසා මේ ධානයේදී ගත්තු අරමුණම විතරයි. එතකොට ඒකෙදී 아무තු විදර්ශනාවක් හෝ අමතර දේවල් මොකුත් නැහැ. හැබැයි සමාධි කියන අවස්ථාවේ එක් එක් තත්වයක් දැනෙමින් නොදැනෙමින් යන්න පුළුවන්. එහෙමයි සාම. එහෙමයි. කොහොමත්ම පින් සිද්ධ වෙනවා. තිරුවන් <laughs> සරණයි.